අද මොකද වෙලා තින්නේ ද්‍රවිඩ සංධානයේ ලක්ෂ 6ක් අරගෙන යන උතුරු නැගෙනහිරට ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 4කට එහා අරගත්නකොට එතනම ලක්ෂ 10ක් අඩු වෙලා 52යි 58යි 58 එකට මිටමලවල තියාගෙන තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා තින්නේ මිත්‍රවරුනි හැබැයි මේක 58 න් නවතින්නේ නැහැ. ඒ හමන්න ගත්ත සුළඟ හමාගෙන යනකොට 58 60ටත් එහා ගිහිල්ලා අපේ ආසන 117කට වැඩි සංඛ්‍යාවක් 17 වෙනිදා මැතිවරණයෙන් ලබා ගන්න බවට අද සහතිකයේදී අවසానයි.